සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුරන්තු සග්ග මොක්කදං සාදු සාදු සාදු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 චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්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 ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා අපි සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතුරු අද ධර්ම දේශනාව ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන 10 වෙනි දේශනාවටයි අපි මේ සූදානම් වෙන්නේ. 9 වෙනි දේශනාව තුල අපි ටිකක් කෙටියෙන් දසවස්තුක සම්මා දිට්ඨිය සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රි හේතුක වීම කියන කාරණාව පිළිබඳව. ත්‍රි හේතුක උපතක් කොහොමද ලබන්නේ? දසවස්තුක සම්මා දිට්ඨිය කියන කාරණාවේදී අපි සඳහන් කළා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ පින්කම් කරලා හැම කල්හි සම්මා දිට්ඨික වන්නේම්වා කියලා. ඒ ප්‍රාර්ථනාව තිබුණේ නැත්නම් අපි ඊළඟට උපදින ආත්මවල සම්මාදිට්ඨික නොවි උපදින්න පුළුවන්. ඒ නිසා හැමකල්හි සම්මාදිට්ඨික වන්නේම්වා කියන ප්‍රාර්ථනාව ඉතාම විශේෂයි. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රි හේතුක වන්නේම්වා කියන කාරණාවත් එක්ක. එතකොට මේ ත්‍රි හේතුක වීම ත්‍රි හේතුක වීම පින්නතේ අතිශයින්ම වැදගත්ම කාරණාවක් බවට පත් වෙනවා. ත්‍රි හේතුක උපතක් ලබන එක. මොකද්ද මේ ත්‍රි හේතුක උපතක් ලබන එක ඒ තරම්ම වැදගත් කියලා සඳහන් කළේ. ත්‍රි හේතුක උපතක් තියෙන කෙනෙකුට විතරයි මේ ජීවිතෙන් මාර්ගඵල හම්බ මේ ජීවිතෙන් මාර්ගඵල බලාපොරොත්තු වෙනවා නම් ලබන්න නම් ත්‍රි හේතුක උපතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාරණාව සම්පූර්ණ කරගන්න හරි අපහසුයි. බැරුව යනවා. මේ ජීවිතේ මගඵල ලබන්න බැරුව යනවා. එතකොට කොහොමද අපි ත්‍රි හේතුක උපතක් ලබන්නේ? මේ බණ අහන පිරිස අතර මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන මේ ලංකා වාසී ලෝක වාසී බොහෝ දෙනා අතර ත්‍රි හේතුක උපතක් ලැබිච්ච අය බොහෝ දෙනා ඇති. ද්වේතුක උපතක් ලැබිච්ච අය ඉන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතෙන් ත්‍රි හේතුක උපතක් නෙවෙයිද මගේ තියෙන්නේ. එහෙමනම් ඊළඟ භවයක හරි ත්‍රි හේතුක උපතක් ලබන්නේ කොහොමද? ලබන්න කටයුතු කරන්නේ කොහොමද? ඉන්නතර පින්කම් කරනකොට ලෝභය නැති කරලා පින්කම් කරන්න ලෝභය යටපත් කරලා පින්කම් කරන්න ඕනේ. දේශය යටපත් කරගෙන පින්කම් කරන්න ඕනේ. දැන් අපිට ලෝභය නැත්තටම නැති වුන්නේ නැහැ නේ අපිට රහත් වෙලා නැහැ. එහෙනම් අපිට තියෙන ලෝභය යටපත් කරලා ලෝභයට එන්න දෙන්නේ නැතුව පින්කම් කරන්න. අපිට කේන් තියෙනවා. නමුත් පින්කමක් කරන වෙලාවට මේ ද්වේෂය යටපත් කරගෙන පාලනය කරගෙන මේ පින්කම කරන්න ඕනේ. මෝහය මෝහය කියන කාරණාවෙන් මග ඇරලා මේ පින්කම කරන්න ඕනේ. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් මුල් යටපත් කරගෙන පින්කමක් කරලා ආන්ගේ කුසලය ත්‍රි හේතුක උපතකට අපිට පාර හදනවා. එහෙම ප්‍රාර්ථනාවක් කළොත් ත්‍රි හේතුක වෙන්නේ අපිට ඊළඟ උපතක් හරි ත්‍රි හේතුක උපතක් ලබා ගන්න ඒ කාරණාව මහත් පිටුවහලක් බවට පත් වෙනවා. ඊළඟට මොකද්ද ලෝභය කියලා කියන්නේ? තමන් සන්තක වස්තුව අත්හරින්න තියෙන අකමැත්ත. එහෙනම් උපදවා ගන්න කිව්වේ අලෝභය. අලෝභය කියලා කියන්නේ දානෙට. අදෝසය කියලා කිව්වේ දේශයක් නැහැ. ඒකට කියනවා මෛත්‍රිය. අලෝභය නම් දානයයි, අදෝෂය නම් මෛත්‍රියයි, අමෝහය නම් මේ මෝහය කියන වචනේ තේරුම තමයි මුලාව, මෝඩකම, අනවබෝධය, නොතේරුම්කම, නොවැටහීම, නොදන්නාකම මේ වගේ හුඟක් දේවල් ඒකට එකතු වෙනවා. අලෝභය නම් දානයයි, අදේශය නම් මෛත්‍රියයි, අමෝහය නම් ප්‍රඥාවයි. මම කරන පින්කමෙන් මට ලැබෙන ආනිසංස මොනවද? කියලා දැනගෙන දැනගෙන පින්කම කරන එක තමයි මේ අමෝහය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ කාරණාව පැහැදිලි කරනවා පින්නතුනේ මේ ධම්ම සංගණී අට කතාවේ ත්‍රි හේතුක කර්මයක් කරාම ඒ කර්මය ත්‍රි හේතුක වශයෙන්, දෙ හේතුක වශයෙන්, අ හේතුක වශයෙන් පළ දෙනවා කියලා. ත්‍රි හේතුක කර්මයක් කරාම ඒ එකම කර්මය ත්‍රි හේතුක වශයෙන්, දෙ හේතුක වශයෙන්, අ හේතුක වශයෙන් පළ දෙනවා. කොතනද සඳහන් කරන්නේ ධම්ම සංගණී අට කතාවේ? ඒකට අපි මුලින් මේ ලෝභ දේශ මොහ ගැන කතා කරනකොට සිහිපත් කළා සාමාන්‍යයෙන් අපි පින්කම් කරනකොට ලෝභ දේශ යටපත් කරගෙනම අපි පින්කම් කරනවා. හැබැයි අපි හරියටම කල්පනා කරන්න ඕනේ අපි කරපු පින්කම් වල මෝහයක් නැතුව පින්කම් කළාද කියලා. බොහෝ වෙලාවට ලෝභ දේශ නැතුව යනවා. නමුත් මෝහයෙන් මෝහයෙන් යුක්තයි මං කරන පින්කම පිළිබඳව අවබෝධයක් නැහැ. ඒකෙන් ලැබෙන්නේ මොනවද? ඒ ලැබෙන අග්‍රඵලය ලබන්න පින්කම කරන්නේ කොහොමද? කියන සැලැස්මක් අපි ගාව නැහැ. උදාහරණයක් සඳහන් කරුවොත් මේ වගේ. පුංචි දරුවත් එක් කරගෙන අපි පන්සලට ගියහම අම්මලා කියනවා ස්වාමින් වහන්සේ දැක්කහම පුතේ වඳින්න. මේ ඉන්නේ අපේ හාමුදුරු වන්දනා කරන්න කියලා කියනවා. ඒකට අම්මා තාත්තා කියපු නිසා ඒ දරුවා වඳිනවා. එයාගේ හිතේ ලෝභයකුත් නැහැ, ද්වේෂ සහගත හිතකුත් නැහැ. හැබැයි වැන්දහම මට මොනවද හම්බෙන්නේ කියලා දන්නේ මේ වැඳීමෙන් මට ලැබෙන්නේ මොනවද කියලා දන්නේ ගුණවතුන්ට වැඳහම ධර්මතා කීයක් ලැබෙනවද? හතරයි. මොනවද ගුණවතුන්ට වැඳහම ලැබෙන්නේ? ආයු, වර්ණ, සැප, බල. එහෙමනම් දැන් මේ කාරණාව දන්න කෙනා දන්නවා මේ ಗುಣ දරන සිල් පුරන උතුමන් වහන්සේලාට වන්දනා කරාම මට මොනවද සසරට හම්බ වෙන්නේ ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි මේ ජීවිතේක අපි බලාපොරොත්තු වෙන ඉහළම දේවල් හතරක්. මේ හතර ලැබෙනවා නම් මේ ගුණවතුන් වහන්සේලාට වැන්දහම අපි මේ වන්දනාව එහෙම මෙහෙම කරයිද? නෑ එහෙනම් එදාට අපි හරියටම වඳිනවා. පසඟ පිහිටවලම වඳිනවා මොකද ඒ ආනිසංශයත් හොඳට දන්න හින්දා. ආන් මේක නොදන්නා කෙනෙක් වන්දනා කරනවා නම් ඒ කුසලයට හේතු වෙන්නේ දෙහේතුක උප්පත්තිය. කරුණු දෙකයි ඉදී. තුන්වෙනි කාරණාව දන්නේ වන්දනාව හරියට කරන්නේත් නැහැ. ඒ නිසා මේ දන ගහලා පසඟ පිහිටවල වඳින දෙයක් කරන්නේ නැහැ. එයා ඒකේ වටිනාකම දන්නේ. දැන් එහෙම වුණොත් තවත් ආනිසංශ අඩුයි මේ වඳින හැටි වෙනම මේ ශාසනය දේශනා කරලා තියෙනවා. කොහොමද වඳින්නේ කියලා. හරියටම වන්දනා කළේ කොහොමද අතීතයේ? වන්දනා කරනකොට පසඟ පිහිටවල වැඳා. එතකොට වැඳුම ලබන කෙනා වැඳම වැඳුම ලබන කෙනාගේ පාද අතගාලා පාද සම්බාහනය කර කර තමයි වැඳේ. ධම්මචේතිය සූත්‍රයේ සඳහන් කරනවා කොසල් රජු අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ධන ගහගෙන මේ පසඟ පිහිටවාගෙන තමන්ගේ අත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද ධාතුව මත තියාගෙන මේ හාත්පස විලුඹ පැත්තේ ඉඳලා මේ පාදය සම්බාහනය කරනවා සම්බාහනය කර කර සම්බාහනය කර කර වඳිනවා මේ පාද අත ගන්නකොට පතුල් අත ගන්නකොට කෙනෙකුට ලොකු සුවයක් දැනෙනවා. එතකොට ප්‍රතිග්‍රාහකයාට අපි ලොකු පහසුවක් සුවයක් දානය කරමින් තමයි වන්දනා කරන්නේ. කොසල් රජුරු වාග්යතුන් වහන්සේගේ සිරිපා ධාතුව සම්බාහනය කර කර බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කිය කියා තමයි වන්දනා කරන්නේ. එතකොට නිවැරදිම වන්දනාව පසඟ පිහිටවල වඳිනවා ඊළඟට පාද සම්බාහනය කර කර වඳිනවා ඒක තමයි හරිම වන්දනාව එතකොට මෙවුවා ඇයි මේ සටහන් කරලා නැත්තේ අපිට බොහොම පහසුවෙන් දැනගන්න දකින්නේ මෙවුවා මේ ශාසනයේ ඊටාම් පුංචි තැනක තියෙන දේවල් ඒකත් දන්නේ නැත්නම් කියන්නේ වඳින්නවත් දන්නේ නැහැ කියන කාරණාවනේ මේ බුද්ධ ශාසනයට ආපු කෙනෙක් වඳින්න දන්නේ නැත්තේ නෑ. එහෙනම් ඒ කරුණු හැමතැනම සඳහන් කරලා දැන් මේවා මූලික දේවල්. එහෙනම් කොහොමද හරියටම වඳින්නේ? පාද සම්භාහනය කරලා. එතකොට තව කෙනෙක් එතකොට හිතන්න පුළුවන් එහෙමනම් ස්වාමින් වහන්සේ නමකට වදිනකොට ස්ත්‍රියක් පාද ස්පර්ශ කරන එක හොඳයිද? මේ ප්‍රශ්නේ අද විතරක් නෙමෙයි එදත් ආවා. ඒ නිසා මේක වාග්යතුන් වහන්සේ ළඟට ගියා. මොකද මාර්ගඵල ලබාපු භික්ෂුණීන් වහන්සේලා හිටියා. බොහෝම සිල්පුරන භික්ෂුණීන් වහන්සේලා හිටියා. රහතන් වහන්සේලා හිටියා. ඒතකොට ගිහි පිරිමි කෙනෙක් වහන්සේලාගේ පාද ස්පර්ශ කරන එක කැපද? කාන්තා පාර්ශවයේ ආර්යයන් වහන්සේලාගේ ඉඳලා කෘතඥ සීලවන්ත ස්වාමින් වහන්සේලා දක්වාම පාද ස්පර්ශ කරන එක කැපද මේ ප්‍රශ්නේ ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යතුන් වහන්සේ ඒකට අවසරයක් දුන්නා. වන්දනාවේදී ස්පර්ශ කළාට කමක් නැහැ කියලා. ඒකට අවසර තියෙනවා. එතකොට ඒකට වෙනම නීති රීති තියෙනවා. ඒ ස්පර්ශය සම්බන්ධයෙන් නෙවෙයි. වික්කිනී කන්දකයේ අවසර දීලම තියෙනවා භික්ෂුණීන් වහන්සේලාගේ පාද ස්පර්ශ කරලා වන්දනා කරන්න පුළුවන් කියලා. ඒකට භික්ෂුන් වහන්සේලාට දැන් එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් කාන්තාවක් එහෙම පාදත ගන්න එක කැපද? භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා ඊළඟට විනය ශික්ෂාපද. භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද තියෙනවා 220ක්. ඒකෙන් ගරු ශික්ෂාපද හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් හැදුනොත් මහානකමම නැතුව යනවා. ඒකට කියනවා පාරාජිකා කියලා. ඒ සතර පාරාජිකාවෙන් පස්සේ තියෙන සංඝ අධිශේෂ කියලා කොටස. අන් සංගාදිශේෂ කොටසේ ওই පාද ස්පර්ශ කිරීමේදී ඇතිවෙන යම් යම් ප්‍රශ්න වලට උත්තර උත්තර දීලා තියෙනවා සමහර වෙලාවට පුතඥන ස්වාමින් වහන්සේ නමකට කෙනෙක් පාද ස්පර්ශ කරනකොට රාගසිතක් ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. හැබැයි රාගසිතක් ඇති වුණා කියලා උන්වහන්සේට වෙන වරදක් වරදක් නෑ රාගසිතේ අකුසලේ තියෙනවා. නමුත් වෙන හානියක් වෙන හානියක් නෑ. හැබැයි ස්වාමින් වහන්සේ නම මේ කාන්තාවක් වන්දනා කරනවා රාගසිතක් ඇති වෙනවා. ඇය ලව්වා පාදයේ ස්පර්ශ කරවගන්න ඕනේ කියලා හිතලා යම් දශම මාත්‍රයක්වත් පාදයේ ඉස්සරහින් තිබ්බොත් පාදයේ ස්පර්ශ කරවා ගැනීමේ අදහසින් උන්වහන්සේ සංගාදි ශේෂ කියන මහ ගරු ඇවතකට ලක් වෙනවා. ඒකට පිළියම බොහොම දිගයි. ආන් ඒ හින්දා උන්වහන්සේලා ඒවට පෙළඹුන්නේ නැහැ. මොකද පිළියම හරි දිගයි. උපසම්පදා ස්වාමීන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලා කියන්නේ මං අතින් මෙහෙම වරදක් වුණා කියලා. මානත් පුරන්න ඕනේ. ඒ කටයුතු ඔක්කොම කරාම ඒ විනය ශික්ෂාපද ඒ වගේ නිදහස් වෙන්න ක්‍රියාත්මක වෙන හැටි හරි දිගයි. සමහර තැන්වල ලැජ්ජාවට කාරණාව. වස් 25ක් ගියපු ස්වාමින් වහන්සේ නමක් නමුත් ඒ මානත්පුරණ කාලේට එකවසක් තියෙන ස්වාමින් වහන්සේටත් කෙරවලේ තමයි වාඩි වෙන්නත් ඕනේ. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම දන්නවා උන්වහන්සේට වරදක් වෙලයි මේ කෙරවලි ඉන්නේ කියලා. ඒ වගේ දඬුවම් තියෙනවා නිහඬව දෙන දඬුවම් තියෙනවා ගොඩක්. ඒ ඔක්කොම ටික ඉවරනාට පස්සේ 21 නමක් සංඝයා වහන්සේලා ළඟ ගිහිල්ලා Tamanට මෙහෙම දෙයක් වුණා කියලා ආපහු කියන්නේ. කියලා උන්වහන්සේලා ළඟ අබ්බාන කියන විනය කර්මයක් කරලා තමයි ආංගර පුංචි වැරද්දට නමුත් පිරිසිදු වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක දිග වැඩ. ඒ හින්දා එහෙම යමුනේ යමුනේ නෑ. එතන කාන්තාව පාද සම්බාහනය කරන වෙලාවේ රාගසිත උපදින්න පුළුවන් නමුත් වරදක් වෙන්නේ නැහැ රාගසිතේ අකුසලයේ තියෙනවා තව ටිකක් හොඳට ඇය පාදේ සම්බාහනය කරපුවාවි කියලා පාදේ හෙලෙව්වොත් නැත්නම් ඔසවලා පාදේ ඔසවලා ඉඩ දුන්නොත් එහෙමනොත් ආපහු අර ඇවතට ආපහු ලක් වෙනවා එනම් මේ නිවැරදි වන්දනාව කරන්න භාග්‍යතුන් වහන්සේ එහෙම අවසර දීලා තියෙනවා. ඊළඟට ඒකෙන් Tamanට හානියක් නොකර ගන්න උන්වහන්සේ විනය ශික්ෂා පදවලින් උන්වහන්සේව ආරක්ෂා කරලා තියලා තියෙනවා. එනම් මේ වන්දනාව මේ වන්දනාව ගැන තව බොහෝ කරුණු මේ පිටකේ තියෙනවා. නමුත් අපි මෙතෙන්ට ආපු නිසා ඒ කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කළේ. ඒතකොට මේ වන්දනා කරන්න ගියාම අපි වන්දනාවෙන් ලැබෙන ඵලය දන්නේ නැති හින්දා අපිට ඒකට හේතුක වෙන්නේ වෙන්නේ නැහැ. ඒකට අපි පාරේ ඉන්නකොට සමහරලාට ওই වාහනේ ඉන්නකොට ඔය නතර කරගෙන ඉන්න වෙලාවල් වල අපි දකිනවා මේ යාචක වෙනවා හරියට. ඇයිල සමහරලාට ඉදිරියටත් අට්ටුවක් කරලා කීයක් හරි ඉල්ලනවා. සමහර වෙලාවට අපි නොදීමත් ඉන්නවා සමහර කෙනෙක් දෙනවා. ඒ අර ඉල්ලපු නිසා වීදුරුව පාට කරලා ඉක්මනට කීයක් හරි දෙනවා. එතකොට ඒ යාචකයා කීයක් හරි ඉල්ලුවා කියලා හිතේ අමනාපයක් ඇති වුණෙත් නැහැ. ද්වේෂයක් ඇති වුණෙත් නැහැ. ඉල්ලුවා දුන්නා. හැබැයි මේ යාචකයාට මේ මුදල දීමෙන් මට මොනවද ලැබෙන්නේ කියන කාරණාව දැනගෙන හිටියේ දැනගෙන හිටියෙත් නැහැ. ආන් ඒ නිසා ප්‍රඥාව පහළ වෙලා නෙමෙයි මේ දීමනාව දීලා තියෙන්නේ. ආන් ඒ හින්දා උපත ද්වි හේතුක වෙනවා. මොකද මෝහය නැති කරලා නැති හින්දා. එහෙනම් ඒ කාරණාවේ ප්‍රතිඵලයක් දැනගෙනම නම් මේ පින්කම කරන්නේ එදාට මෝහය මෝහයත් ඇති කරලා. දක්ෂින විභංග සූත්‍රයේ උදාහරණයක් අපි පැහැදිලි කරමු. තිරිසන් සතෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයක් විපාක දෙනවා කිව්වද? 100ක්. එතකොට භාග්‍යතුන් හස පැහැදිලි කරනවා යමෙක් මේ දානයේ වටිනාකම දන්නවනම් එදිනෙදා ආහාරයට ගන්න කෑම පිඟානේ තියෙන අන්තිම බත් කට තිරිසනෙකුටවත් නොදී නම් කෑම කන්නේ කියලා. ඒ මොකක් ගැන දන්න කෙනාද? දානේ වටිනාකම දන්න කෙනා. එහෙනම් ලෝභයයි, දේශයයි, මෝහයයි තුනම නැති කරලා දුන්නාම මෙයාට කෑම වේලක් දුන්නාම මට අනාගත ජීවිත කීයකට කෑම හම්බ කළා වෙනවද? 100කට කෑම හම්බ කළා වෙනවා. එහෙනම් තාම කැමැත්තෙන් එයාට ඒ කෑම වේල දෙනවා. එයාට ඒක පිරිසිදුව දෙන හැටියෙද? එයාට ඒක ප්‍රණීතව දෙන හැටියෙද? එයාට ඒක පිළිවෙලට දෙන හැටියෙද? මට සංසාරී විපාක විපාක හම්බ වෙනවා. එහෙනම් මේ සරල උදාහරණ දෙකෙන් පැහැදිලි කළේ මේ මෝහය නැති කරගන්නේ කොහොමද? මම කරන පින්කමේ ඵලය මොකද්ද? එතකොට මේ දානය කියන විතරද මේ දන් දෙන්න පුළුවන් ආහාර විතරද? තව කොච්චර දේවල් මේ ලෝකෙ දන් දෙන්න පුළුවන්ද? අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. ඒක දානයක් වෙන්නේ නැද්ද එතකොට? ඒකත් දානයක්. මල් පූජාවට කොයිතරම් ආනිසංස තියෙනවද? මල් පූජාවෙන් පූජාවල් තුනක් මුදුන්පත් කරන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ මල් පූජා කළා විතරයි කියලානේ. නෑ ඒකෙන් පූජාවන් තුනක් මුදුන්පත් කරන්නේ. එක වර්ණ පූජාව. මල්වල තියෙන ලස්සන වර්ණයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පුළුවන්. මල්වල තියෙන සුවඳ ඒ සුවඳ ආය වෙනම වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් තියෙනවා ඇඟේ ගෑවෙනකොට හරි හරිම සුමුදුයි. මෘදුයි. ඒ නිසා හරි සුව පහසු ස්පර්ශයක් දැනෙනවා සමහර මල් පෙති ඇඟේ ගෑවෙනකොට. රෝස මල් පෙති වගේ. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ළඟ පූජා කරනකොට මේ මෘදු සුමුදු ස්පර්ශයක් තියෙන මල් සමහරලාට බුදුරජාණන් වහන්සේ ළඟින්ම පූජා කරනවා. ඇඟේ ගෑවුනත් හරි පහසුයි සැපයි. සුවඳමල් සුවඳමල් ඊළඟට පූජා කරනවා. තව අපි පූජා කරන වෛවාරණ පාට තියෙන මල් තියෙනවා. ඒ මල් වලින් වර්ණයත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ අපිට මල් වලින් විවිධ රටා හදන්න පුළුවන්. එතකොට මේ රටා හදන්න මේ පාට පාට මල් බොහොම වටිනවා. ගැලපෙනවා. එතකොට මේ හැම එකෙම මොන පූජාවල් කීයක් මුදුන්පත් වෙනවද? වර්ණ පූජාවයි, සුවඳ පූජාවයි, මුරුදු සුමුදු බව පූජා කිරීමයි. එතකොට ඒ වගේ තියෙන ආනිසංස වෙන වෙනම තියෙනවා. සුවඳ පූජා කරාම විශේෂයෙන් ලැබෙන ආනිසංස මොනවද? සුවඳ පූජා කරාම ආනිසංස 10ක් හම්බ වෙනවා. ඒ 10න් 7ක් ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. ඒ ප්‍රඥා වර්ග 7 මොනවද කියලා මේ ප්‍රාර්ථනාව කියන දේශනාවේ මුලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අපි හිතුවේ නෑ මල් වට්ටියක් පූජා කරනකොට මේකෙන් මට සසරට ප්‍රඥාව හම්බ වෙනවද කියලා. ආන් ඒක දැනගෙන උසස් උසස් සුවඳ වර්ග භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පූජා කරන්න කාරණාව දන්න කෙනාට සංසාරි බොහොම ඉහළ ප්‍රඥාවක් මුදුන්පත් කරන්න පුළුවන්. සමහර අයගේ ප්‍රඥාව පිළිබඳව අපිට හිතා ගන්නවත් බැහැ. වර්තමානයේ හිමයි නැත්තේ නේ. නමුත් අපිට මේ මහරහතන් වහන්සේලා ගැන අහනකොට, ආර්යයන් වහන්සේලා ගැන අහනකොට මේ ප්‍රඥාවල් ගැන අපිට හිතා ගන්නවත් පුළුවන්ද? ආනන්ද ස්වාමින් වහන්සේට අග්‍රස්ථාන කීයක් තිබ්බද? පහක් තිබුණා. අපි ඒකත් මුලින් කතා කරලා තියෙනවා. ඒ අතර උන්වහන්සේට එක අග්‍රස්ථානයක් තියෙනවා ගතිමන්තානං අග්ගෝ කියලා. මොකද මේ ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ? අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙනකොටම භාග්‍යතුන් වහන්සේගෙන් කරුණු කාරණා කීපයක් උන්වහන්සේ වර හැටියට ඉල්ලගත්තනේ. ආන් ඒ අතර එකක් තියෙනවා ස්වාමීනි මම නැති තැන්වල භාග්‍යතුන් වහන්සේ කරන ධර්ම දේශනා. ඊටාම කෙටියෙන් මට ආපහු දේශනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්නේ නැහැ. ඉතාලම කෙටියෙන් සමහරලාට පැය 4ක් 5ක් භාග්‍යතුන් වහන්සේ කරපු අති දීර්ඝ දේශනාවක්. කෙටියෙන් කරන්න කිව්ව වචන දෙකක් තුනක් ඇති. මුලයි මැදයි අගයි කියවන ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතුරු මුළු දේශනාවම දේශනාවම අල්ලා ගන්නවා. ගතිමන්තානං අග්ගෝ කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක බුද්ධ වචනය. ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ඇතුලේ පරිවර්තන වෙනවා වචන 60000කින්. කොහොම ප්‍රඥාවක්ද ඒක? මේ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික කියලා කිව්වේ ඒකයි. ධර්ම සේනාධිපතින් වහන්සේට වඩා පහලින් ඉන්නේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට තරම් වෙන කාටවත් වැටහුනේ වැටහුනේ නෑ සරියුත් මහ රහතන් වහන්සේ. ඒ තරම් ප්‍රඥාව හම්බ වෙනවා. ඒ මොනවා කරපුවාමද මේ සුවඳ පූජාව ඒකට ඊටාම තාම ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා අපි එහෙම පූජාවල් කරනකොට ඒ කරුණ දැනගෙන පූජා කරන්න ඕනේ. මොනවා හරි මල් ටිකක් ගෙනහිල්ලා පූජා කරනකොට වඩා භාග්‍යතුන් හදේ සුවඳ මල් ටිකක් පූජා කරන්න තිබුණා. ලස්සන වර්ණවත් මල් ටිකක් පූජා කරන්න තිබුණා. අලුත් මල් ටිකක් පූජා කරන්න තිබුණා. ආන් එහෙම පූජාව හැම වෙලාවෙම සැලසුම් කර කර හිත හිත හිත හිත සම්පූර්ණ කරගත්තාම ඒකේ ශ්‍රේෂ්ඨත්වයේ වටිනාකම කවදාවත් අපිට හීන වෙන්නේ හීන වෙන්නේ නැහැ. ඒක සංසාරේට විපාක දෙනවමයි. මේ ජීවිතයේදී ඒක අනියතයි. ඒක මේ ජීවිතේ විපාක දෙයක් දන්නේ හැබැයි මේ කයෙන් පාන වායුවේ නික්මිච්ච තැන ඉඳලා ඊළඟ භවයක් භවයක් ගානේ මට ඒක විපාක දෙන්න පටන් ගන්නවා මේ ජීවිතෙන් අනියතයි එතනින් එහාට ඉස්සරහට ජීවිත හැම එකම නියතමයි ඒක විපාක දෙනවා ආන් එහෙනම් ඒ කරුණු දැනගෙන තමයි පූජාව කරන්න ඕනේ එතකොට මේ ශාසනයෙන් උසස් ඵල ලබන්න අපි මොනතරම් දැනුවත් වෙලා පින්කම් කරන්න ඕනේද දැනුවත් වෙලා කරන පින්කම කොච්චර ඉහළද එතකොට මේ මල් පූජාවෙන් මට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ආනිසංස 10ම සිහිපත් කළා මේ ආනිසංස ඔක්කොම මට ලැබෙන්න ඕනේ කියලා. නියත වශයෙන්ම ලැබෙයි. නියත වශයෙන්ම ලැබෙන්න නම් තවත් කරුණු පහක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒවට මොනවද කියන්නේ? ඒවට කියන පංච ධර්ම කියලා. ශ්‍රද්ධාව, සීලය, සෘතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පහක් තියෙනවා නම් පූජාවත් හරියට කළා නම් ප්‍රාර්ථනාවත් හරියට වුණා නම් ඒක නියත වශයෙන්ම විපාක දෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ත්‍රි හේතුක වෙන හැටි. ද්වි හේතුක වෙන්නේ ලෝභ දේශ විතරක් නැති කරගෙන දන් දුන්නා, මෝහය නැති වුණේ නෑ. ඒ කියන්නේ මේ පූජාවේ වටිනාකම ආනිසංසය දන්නේ නෑ. එහෙම පින්කම් කරාම ද්වි හේතුක උපත් ලැබෙනවා. ද්වි හේතුක උපතක් ලැබුණාම මේ ජීවිතේ මාර්ගඵල නම් හම්බෙන්නේ හම්බෙන්නේ නෑ. හැබැයි ධර්මාවබෝධය ලබන්න බැරිකමකුත් නෑ. මාර්ගඵල ලැබෙන්නේ ධර්මාවබෝධය ලැබෙනවා. ඊළඟට පින්නතුනි අපි පිටකීම දේශනා කරලා තියෙනවා යම් පුජ්‍යලයකට මගඵල ලබන්න ක්‍රමයක් දේශනා කරා. ඒ හේතුක උපතකුත් නැහැ. නමුත් මගඵල ලැබෙන ක්‍රමයක් දේශනා කළා මොකද්ද? හරියටම ත්‍රිපිටකය ඉගෙන ගන්න දේශනා කළා. හරියටම ත්‍රිපිටකය ඉගෙන ගන්න. ඒතර මොකද්ද කොහොමද මේ හරියටම ඉගෙන ගන්නේ? සුතා හොඳට අහන්න ඕනේ. හොඳට ධර්මය අහන්න ඕනේ. දතා ධාරණය කරගන්න ඕනේ. මතක තියාගන්න. වචසා ಪರಿචිතා වචනෙන් වචනය ප්‍රගුණ කරන්න ඕනේ. පොත හරි පිටක පොත හරි අරගෙන වචනයක් වචනයක් ගන්න එක සූත්‍රයක් අරගත්තාම සූත්‍රයත් අරගෙන අට කතාවත් අරගෙන ඒක කියව කියව මේ මේ වචනේ තේරුම මොකද්ද මේකේ තේරුම මොකද්ද මේක කොහොමද ඇයි එහෙම යෙදුනේ මේ හැම එකක්ම වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. වචසා ಪರಿචිතා. මනසානුපෙක්කිතා. ආන් ඒ කාරණාව තමන්ගේ මනස තුල හොඳට පරිවර්තනය කරගන්න ඕනේ. තැම්පත් කරගන්න ඕනේ. හැබැයි මෙතෙන්ට එනකන් මේ මුල් පියවරවල් ටික හුඟක් සම්පූර්ණ කරන්නේ පාලියමයි. වචසාපල්චිතා මනසානුපෙක්කිතා. තමන්ගේ මනස තුල පරිවර්තනය කරන තැනදී තමයි තමන්ගේ භාෂාවෙන් ඒක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් පාලි භාෂාව පිළිබඳව දැනුමකුත් මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න අවශ්‍ය අවශ්‍ය වෙනවා. දැන් එතකොට මොකද්ද මේ කියන්න හදන්නේ? ත්‍රි හේතුක නූනත් මගඵල ලැබෙන ක්‍රමයක් ගැන. මේ සසරින් මිදෙනවා කියන එක මොන තරම් ශ්‍රේෂ්ඨද? සෝවාන් බව කියන එක ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට පින්නතේ හම්බෙන්නේ නැහැ. ඒක ඒ තරම්ම දුර්ලභව හම්බ වෙන වස්තුවක් සෝවාන් බව කියන එක. අද නම් අද සමහර වෙලාවට මේ සමහර අයට මේ දවස් 15න් සෝවාන් කරන්න පුළුවන්. ඒ වගේ මිත්‍යා දෘෂ්ටි ලංකාව පුරා අද තියෙනවා. සමහර අය සහතිකත් ලියලා දෙනවා සෝවාන් වුණා කියලා. එහෙම පුළුවන් වුණා නම් අපි මෙච්චර මොකටද මේ සංසාරේ ආවේ? අනමතග්ග සංයුත්තේ කොහොමද දේශනා කළේ? මේ ජීවිතේ මගේ අම්මා මැරුණට පස්සේ ඒ අම්මා වෙනුවෙන් මේ ජීවිතෙත් හඳලා එහෙම නැත්නම් මේ ජීවිතේ මගේ අම්මා වෙනුවෙන් ඇය පෙර ජීවිතවල මගේ අම්මා වෙලා ඇය මැරුණට පස්සේ මට ඇතිවෙච්ච දුකට මගේ ඇහෙන් වැටිච්ච කඳුළු භාග්‍යතුන් වහන්සේ කොච්චරද දේශනා කළේ සාගර ජලස්කන්ධයට වඩා වැඩි එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬපු කඳුළු ඒ මේ අම්මා වෙනුවෙන්මයි පෙර. එතකොට අපි මහා මුහුද දැකලා තියෙනවද? ළඟට ගියහම දැකලා තියෙනවා ඇහි මානෙට පේන ටික. නමුත් මේ මහසાગරයේද නෑ මහා සාගරේ අපි නොදැක්කට වඩා තව කෝටි ප්‍රකෝටි ගණන් සාගරේම විශාලයි. යොදුන් 84000ක් විතර යටට ගැඹුරුයි අපිට පේන සාගරයේ ඔය පෙරලෙන රැල්ලක තියෙන වතුර ප්‍රමාණය කොච්චරද කියලා හිතාගන්නවත් මේ ජීවිතේ බැරි නම් යොදුන් 84000ක් ගැඹුරු මේ සාගරයේ තියෙන ජලස්කන්ධය ගැන කොහේ කොහේ හිතන්නේද නමුත් ආන් ඒ ජලකඳට වැඩිය එක අම්ම කෙනෙක් වෙනුවෙන් සංසාරේ අඬලා තියෙනවා කියලයි දේශනා කරා. මේ ජීවිතේ අම්මා වෙනුවෙන් ඇඬුවා නම් අම්මා මැරුණට පස්සේ හිතලා බලන්නකෝ කඳුළු කෝපයක් පුරවන්න අඬන්න පුළුවන් වේද කියලා. අඬු කෝපයක් පිරෙන්න කඳුළු අඬනවද? නෑ. අඬු කෝපයක් පිරෙන්නේ ඇඬුවට. එච්චර අඬන්නේ අඬන්නේ නෑ. එහෙම වෙන්නේ නැත්නම් එක ජීවිතයක දෙයනේ අර සාගර ජලයට වඩා අඬන්නේ. එහෙනම් කොහොම සෝවාන් වෙන්න පහසු නම් ඉතින් ඇයි මෙච්චර කල් අපි ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් හරියටම නිර්මලම ධර්මයේ කොහෙද කියලාම හොයාගත්තේ නැත්නම් ඒත් සංසාරේ අපි හරියට අමාරු වෙටිනවා. ආන් ඒ සෝවාන් මාර්ගයේ තරම්ම තරම්ම දුර්ලභයි. ඒ දුර්ලභ වූ ආර්ය தත්වයටපත් වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි අපිට උපකාර කරලා තියෙන්නේ. එහෙනම් අති දීර්ඝ මේ භව කතරේ මේ අති උතුම් තැනට එන්න පුළුවන් නම් මනාව ත්‍රිපිටකය අධ්‍යයනය කරගත්තාම අපිට ඒකෙන් තියෙන ලාභය කවදාවත් මේ ලෝකෙම තියෙන ධන සම්පත් වලින් වත් මිල කරන්න පුළුවන්ද? ඒක දන්නවා නම් හරියට pāli භාෂාව ඉගෙන ගන්නවා කියන එක අපිට අමාරු දෙයක්ද? අපි හුඟක් අය කියන්නේ අමාරුයි. ඒකයි ඉගෙන ගන්න නැත්තේ. ඒ pāli දන්නේ නැති කියම අමාරුයි. එතරම් තියෙන ලොකු ආත්ම වංචාවක්. ඒ අමාරුයි කියන වචනේ ඇතුළෙම. අපි හිතලා බැලුවොත් pāli විතරද අමාරු? ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා කල්පනා කරලා බැලුවොත්. කී පාරක් ඉංග්‍රීසි විෂය හදා ගන්න ඕන කියලා ආපහු ආපහු ආපහු ලීවද? ගණන් පාස් කරගන්න කී පාරක් ලියවද? එහෙනම් සිවිච්ච මේ හැම විෂයක්ම අමාරුයි. නමුත් මේ ලෞකික ලෝකයේ පොඩි ජයග්‍රහණයක් හොයාගන්න අපි ඒක වෙනුවෙන් විඳපු දුක් මේ පුංචි ජයග්‍රහණයක් හොයන්න. සමහර කෙනෙක් උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල එනකන් මාස 3ක් විතර මාස දෙකමාර තුනමාර තුනක් ඉන්න කාලේ සම්පූර්ණයෙන්ම ජපන් භාෂාව හදාarලා ජපාන යනවා. මාස කීයද ගියේ තුනයි. සමහර කෙනෙක් ප්‍රංශ ඉගෙන ගත්තා. සමහර කෙනෙක් පරාදීගෙන ගත්තා. මේ මාස තුනක් විතර කාලේ. එච්චර පුළුවන් නම් අපිට ප්‍රතිඵල එනකම් මාස තුනක් පාලි ඉගෙන ගත්තා නම් ඔය ඔක්කොටම වඩා ලාභයි කියලා හිතෙන්නේ නැද්ද දැන්? කොයි තරම් ප්‍රයෝජනයක් තියෙනවද? ආන් ඒ හින්දා මේ ප්‍රගුණ කිරීමේ මූලික කාරණා තුනම පාලියෙන් සම්පූර්ණ කරගන්න සම්පූර්ණ කරගන්න ඕනේ. අමාරු ඉන්නේ කියලා හිතන් දෙපා මේ ජීවිතේම අපායෙන් නිදහස් වෙනවා නම් කොච්චර හොඳද? එහෙනම් ත්‍රිපිටකයේ මේ ආකාර පහකට සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දික්ඛ්‍යා සුප්පටිවිද්දා සෝතානුගත සූත්‍රයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. සෝතානුගත සූත්‍රයේ මීට කලින් දේශනාවක් ඇටියට සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ත්‍රි හේතුක නුණත් මගඵල ලැබෙන ක්‍රමයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා නැවත මැරිලා ඉපදිලා මගඵල ලැබෙන ක්‍රම හතරක් දේශනා කරලා තියෙනවා. ඒකත් තියෙන්නේ සෝතානුගත සූත්‍රයේමයි. ඒ මෙන්න මේ කතා කරපු විදිහට මනාව පිටකේ ප්‍රගුණ කරලා තියෙනවා නම් මගපල ලැබෙන ක්‍රම හතරක් මරුණට පස්සේ ඊළඟ භවී මගපල ලැබෙන ක්‍රම හතරක් වෙනම දේශනා කරලා තියෙනවා. ඊළඟට තුනෙතන මේ ත්‍රි හේතුක කර්මයක් කරහම අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ මොකක්ද? ත්‍රි හේතුක කර්මයක් කරාම අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව. ඒක සිහිපත් කරනවා යම් දානයක් දීලා එහෙම නැත්නම් සීලයක් රැකලා හෝ භාවනාවක් කරලා බුද්ධාදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා. අපි ප්‍රාර්ථනා කරන දානයක් දීලා සීලයක් රැකලා භාවනාවක් කරලා අපි ප්‍රාර්ථනාවක් කරන මේ මහා කුසලයෙන් බුද්ධාදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවක් අපි කරනවා. ඊළඟට මේක පිටකයේත් එක්ක පැහැදිලි කරන කරුණක් බොහොම ගැඹුරු කාරණාවක්. අභිධර්මයේ සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. නමුත් බොහොම කෙටියෙන් මේ වෙලාවේ මේ සිහිපත් කරන්නේ භාග්‍යතුන් වහන්සේ අපි දකින්නේ දැන් ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි දකින්නේ අපේ ඇහෙන්. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඇහෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දකින්නේ. සඳහන් කරනවා ඇහි ඇති වෙන සිතට කියන්නේ චක්කු විඥානය කියලා. ආන්හි පැහැදිලි කරනවා පින්දින මේ චක්කු විඥානය එතකොට කනේ ඇති වෙන සිත සෝත විඥානය මේ සිත් අහේතුකයි. චක්කු විඥානය සෝත විඥානය කියන මේ සිත් අහේතුකයි ආන් ඒ වාගේ කර්ම වලින් මෙයා හේතුක උපතක් ලැබෙන්නත් ලැබෙන්නත් පුළුවන්. තු හේතුක හෝ දි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා මිස අ හේතුක නම් වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ මේ කර්මය සහ විපාකය ගැන. සඳහන් කරනකොට එහෙම පැහැදිලි කළා ප්‍රතිසන්දිය එහෙම නෙමෙයි ත්‍රි හේතුක කර්මයකින් ත්‍රි හේතුක හෝ දි හේතුක කර්මයක් තමයි ලැබෙන්නේ ත්‍රි හේතුක කර්මයකින් ත්‍රි හේතුක හෝ දි හේතුක උපතක් තමයි ලැබෙන්නේ. අ හේතුක වෙන්නේ නැහැ. ඒකට අර සඳහන් කෙරී කොහොම ප්‍රාර්ථනා කරාමද මේ පින්කමේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කෙරුවොත් ලැබෙන කාරණාවක් හැටියටයි ඒක සිහිපත් කළේ. ඊළඟට මොකක්ද මේ අහේතුක උපත කියලා කියන්නේ? දෙහේතුක උපතක් කියලා කිව්වේ අපි සඳහන් කළා මාර්ගඵල ලැබෙන්නේ නමුත් ධර්මාවබෝධයට බාධාව බාධාවක් නැහැ. ඊළඟට මේ අහේතුක කර්මය එතන සඳහන් කරනවා මේ උපත කීවේ උපතින්ම යම් කෙනෙක් අන්ධයි. අහේතුක කර්මයක් ඵල දීලා. ඉපදෙනකොටම අන්ධයි. එහෙම නැත්නම් ඉපදෙනකොටම ගොළුයි. ඉපදෙනකොටම බිහිවි. ඉපදෙනකොටම මානසිකත්වයේ හොඳ නැහැ. ඒ මේ වගේ දේවල් ඇති වෙලා උපදින්නේ සමහරලාට අතපය කර වෙලා. එහෙම ඉපදින්නේ කතා කරන්න බෑ. මේ තමයි අහේතුක අහේතුක උපත. ඊළඟට දු හේතුක හෝ ත්‍රි හේතුක හිතක් තියෙන කෙනෙකුට තමයි ඉන්ද්‍රියන් සියල්ලම හොඳින් ලැබෙන්නේ. මොන හිතක්ද? දු හේතුක හෝ ත්‍රි හේතුක. උපතක් තියෙන කෙනෙකුට සියලුම ඉන්ද්‍රියන් නිරෝගීව හොඳට ලැබෙනවා. ඒතර ඔබට ඔබ ගැන සතුටක් නැද්ද? අපිට සතුට වෙන්න යම් කාරණාවක් තියෙනවා. අපි කවුරුවත් අහේතුක නෙමෙයි. මේ බනහන ඔබ අතර ත්‍රි හේතුක උපතක් තියන අය ඉන්න ඉන්න පුළුවන්. එහෙම නුනනම් අපි ඔක්කොම ද්වි හේතුකයි කියලා හොඳටම දන්නවා. එතකොට තේරෙනවා සසර හොඳට පින් කරලා තියෙනවා කියලා. එහෙමනම් සසර පින් කරලම මේ ජීවිතේ හම්බුණා. සසර සිල් රැකලම මනුස්ස ජීවිතයක් හම්බුණා. අද මොකක් කල්පනා කරන්න ඕනේද එතකොට? සසර පින් කරලා සසර සිල් රැකලා මනුස්ස ජීවිතයක් හම්බුණා. සිල් රැකගෙන ඉඳන් මනුස්ස ජීවිතයක් හම්බුනේ. එහෙනම් මේ ජීවිතෙන් සිල් රැකේ නැත්නම් අය බලාපොරොත්තු වෙන්න එපා මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ ලොකු කුඩා ભેදයකින් තොරව ලොකු අයත් මැරෙන්න පුළුවන්, පොඩි අයත් මැරෙන්න පුළුවන්. ආන්ගේ හිඳ මතක තියාගන්න ඕනේ ආය උපදින තැන තීරණය කරන්නේ මොකෙන්ද? සීලය. සීලයක් නොතිබ්බොත් මේ කයෙන් ප්‍රාණවායුව පිට වෙනවත් එක්කම පෙර කුසල කර්මයක් එතෙන්ට හේතු වෙන්න පුළුවන්. පෙර සීලයක්, පෙර මහා පින. එහෙම වෙලා වෙනසක් නුනොත් මේ ශක්තිමත් පුජ්‍යලයක නමාපුවතක් දිකාරින්න කලින්, දිගෑරපුවතක් නමන්න කලින් ඊළඟ ප්‍රතිසන්දිය කොහෙද ගන්නේ? සතර අපායේ තැනක. මේ අපි ඔක්කොම ඉන්නේ ඒ තරම්ම භයානක තැනක මේ ඉන්නේ. ඔය වාඩිලා ඉන්න කොට්ටේ උඩ දැන් හුස්ම ටික යන්නේ නැති වෙයි කියලා කාටවත් කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. අපි දන්නේ මේ මේ දැල් වෙන විදුලි පහන් ඊළඟ තත්පරේ නිමෙයිද විදුලිය යන්නේ නැති වෙයිද කියලා අපිට කියන්න කියන්න බෑ. ආන් ඒ වගේ තමයි ජීවිතෙත් ඊළඟ තත්පරේ මැරෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න කියන්න බෑ. ආන් ඒක එහෙම්මම වගේ හැම කෙනෙක්ම තමන්ගේ හෘදයාක්ෂයෙන් අහලා තියාගන්න දැන් මැරුණොත් කොහෙද යන්නේ කියලා. ඒකද උත්තරයක් උනේ. ආන්ගේ උත්තරේ හදාගෙනම ජීවත් වෙන්න ඕනේ හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එන්න කීවේ කොයි වෙලාවෙද යන්නේ. හැබැයි අඳාඳා යනවට වඩා හොඳයි hina වෙලා යන්න පුළුවන්. එහෙනම් එවන් ජීවිතයක් පෝෂණය කරගන්න මේ සීලය හරි ගරුයි එහෙනම් පෙරසෙල් රැකලා තියෙන බව තමයි ඔය ඔය කියාපාන්නේ. එහෙනම් ඒක මේ ජීවිතෙන් තව වඩා වර්ධනය කරගන්නවා මිසක් ආය ආපහු යන්න කටයුතු කරන්න හොඳ නැහැ. ආන් නිසා හැම කල්හි සීල සම්පන්න වන්නෙම් වා කියන ප්‍රාර්ථනාවත් උතුම් විදිහටම වටිනවා. ඒවත් හරි විශේෂ ප්‍රාර්ථනාවක්. ආන් ඒ නිසා පින්නතනේ යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට පින් අඩු නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නේ කියලා. අපිට සසර බොහොම පින් තියෙනවා. නමුත් අපි කාරණාව සම්පූර්ණ කරලා නැති හින්දා යෙදෙලා නැති නිසා, වීරිය වඩන්නේ නැති නිසා සමහර වෙලාවට අද මිනිස්සෙක් වෙලා ඉන්න මම ඊළඟ තප්පරේදී කූඹිය කියලා ඉපදෙන්න ඉපදෙන්න පුළුවන්. ඉහෙන බස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. වැසිකිලි වලක පණුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි පෙර ඕන තරම් ඒ තැන්වල හිටියා කල්පනා කරන්න ඕනේ ආයෙත් එහෙ යනවාද කියලා. ආන් ඒකට උත්තරයක් හොයාගන්න මනාව ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. ලබාගත් උපතට හොඳ සාධාරණත්වයක් අපි ලබලා දෙන්න ඕනේ. එදාට පුළුවන් ඕනම වෙලාවක මරු වෙනද ගන්න. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා දැනට අපි මේ ධර්ම දේශනාව නවත්වමු. මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කරන තවත් දේශනාවක් ඉදිරියට කරන්න ඉඩ තියාගෙන. එහෙමනම් ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කරන ධර්ම දේශනා මාලාවේ මේ 10 වෙනි ධර්ම දේශනාව මේ විදිහට ලෝක සත්වයාට අනුකම්පාවෙන් දානය කරවන්නේ අද කටයුතු කරමින් දායකත්වයේ ධර්ම පිරිස සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන්